හැමදිනාටම තෙරුවන් සරණයි. අද 2019 ජූලි මාසේ 4 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 3:00ට ආරම්භ වන අභිධර්ම දේශනේ සහ සාකච්ඡාවටයි අපි මේ සම්බන්ධ වෙන්නේ. ශ්‍රවණට සිසිරස ඔස්සේ කරන මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා නවසීදන්තයේ සිට පූජ්‍යපාද වැඩිමඩ ජිනලංකාර ස්වාමීන් වහන්සේ වෙනදා වගේම ඔබ වහන්සේව අපි ඉතාමත්ම ආදරයෙන් පාද නමස්කාර කර පිළිගන්නවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපට කියා දෙන්න ලෙස. පෙරවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග වූ භාග්‍යවත් වූ අරිහත් වූ ਸਰවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට సంతానගත සියලුම ක්ලේශ ධර්මයන් දැනගත්තා වූ දැකගත්තා වූ කෙලසුන් හඳුනාගෙන කෙලසුන් දැනගෙන කෙලසුන්ගේ තිබෙන්නා වූ සරගතිය කෙලසුන්ගේ තිබෙන විනාශකාරී ගතිය දැනගෙන ඥාණය උපදවාගෙන සිහිය එළවාගෙන මානසිකාරයෙන් යුක්තව විනාශකාරී දුක් කරගෙන දෙන ක්ලේශ ධර්මයන් නැසුවා වූ ක්ලේශ ධර්මයන් නැසාගෙන තමන් වහන්සේගේ సంతානය කුසලයෙන් පුරවාගත්තා වූ කුසලයෙන් පිරිසුදු කරගත්තා වූ කුසල ධර්මයන්ගේ උපරිමයට උත්තරීතර භාවයට පත් වුණා වූ කුසල ධර්මයන් වර්ධනය කිරීමේ උතුම් භාවටපත් වුණා වූ ශ්‍රේෂ්ඨත්වයට ගියා වූ කුසල ධර්මයන් වඩාගෙන කුසල ධර්මයන් වඩන ආකාරය කුසලයෙන් සැනසෙන ආකාරය කුසලයෙන් ගමන් කරන ආකාරය ලෝකයාට දක්ෂ ලෙස කුසල ලෙස දේශනා කොට වදාලා වූ සියලුම සත්වයන්ගේ సంతාන තුල කුසල් වැඩිීමේ කුසල් වර්ධනය වීමේ කැමැත්ත ඇත්තා වූ ඡන්දේ ඇත්තා වූ සියලුම සත්වයන් කෙරෙහි කරුණාවෙන් අකුසල ධර්මයන් දුරු කිරීමට කරුණාවෙන් ධර්ම දේශනාවට වදාලා වූ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරයේ වේවා ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දැක හඳුනාගත්තා වූ කුසල ධර්මයන් වර්ධනය කරන්ට අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්ට පිහිටවන්නා වූ ශාන්ත වූ සුපරිසුද්ධ වූ උත්තම වූ ඒ අවබෝධ කරගත්ත දේශනා කොට වදාළ ධර්ම ස්කන්ධයට ධර්ම රත්ණයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. හේ උතුම් වූ සීල සමාධි ප්‍රඥා කුසල මාර්ගයේ ගමන් කොට කුසල ධර්මයන්ගෙන් సంతාන සනසාගෙන කුසල ධර්මයන්ගෙන් సంతාන පිරිසුදු කරගෙන අකුසල ධර්මයන් විනාශ කරගෙන ඒ පිරිසුදු වූ කුසල වූ ධර්ම මාර්ගයේ ගමන් කොට පරම සුන්දර වූ නිර්වාණ ධාතුවට සැපත් වූ ආර්ය මහා සංඝ රත්නයේට මම ශිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා. ඒ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ බලයෙන් ධර්ම රත්නයේ අනන්ත ගුණ බලය, සංඝ රත්නයේ අනන්ත ගුණ බලය. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ මෙනෙහි කරා වූ වන්දනා කළා වූ කුසල චිත්තයන්ගේ ආනුභාව බලයෙන් මේ පින්වත් හැමදෙනාම මේ වෙලාව වෙනකොට වඩා ගන්න තිබෙන්නා වූ කුසල ධර්මයන්ගේ අනන්ත ගුණ බලයෙන් අදත් අපි මේ අභිධර්ම සාකච්ඡාව තුළින් අභිධර්ම කතනය තුළින් අභිධර්ම දේශනාව තුළින් කියලා දෙන විස්තර කරලා දෙන ධර්ම කාරණා එක එකක් පාසාම පැහැදිලිව සෑම දිනාටම තේරුම් ගන්නට ලැබේවා සියලු දෙනාගේම ඥානෙ දියුණු වේවා වැඩේවා සිහිය වැඩේවා නුවණ වැඩේවා යෝනිසෝ මනසිකාරයේ අවදි කරගෙන මේ ධර්ම කරුණු හොඳට සිහියට අරගෙන පටහාගෙන මේ ප්‍රතිපතාවක් ප්‍රතිපදාවක් ප්‍රතිපත්ති මාර්ගයක් කරගෙන හැම දිනාටම තුන් නිවෙනින් සැනසෙන්න නිවන් ගමන යාගන්ට ලැබේවා ඒ සඳහා මේ ඒකාන්තයෙන්ම උතුම් මාර්ගයක්ම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින් අද මේ පින්වතුන්ට හිතාගෙන තිබෙන ධර්ම කරුණු ටික අපි මතක් කරනවා. ගිය අවස්ථාවේදී ගිය සතියේ මම මේ පින්වතුන්ට ආරම්භක කාරණයක් හැටියට ධර්ම කරුණු කියලා දුන්නා. මේ දවස්වල කතා කරන්නේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳවයි. ඉන්ද්‍රිය ප්‍රත්‍ය පිළිබඳව. ඉන්ද්‍රිය ප්‍රත්‍යය කොහොමද කුසල අකුසල අව්‍යාකෘත ධර්ම රාම තුල ධර්ම රාමු තුනක් ඒ ධර්ම රාමු තුන ඇතුළත මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ධර්මය ක්‍රියාත්මක වෙන්නේ පිහිටන්නේ කොහොමද කියන කතාව තමයි අපි මේ දවස්වල මේ පින්වත්තුන්ට පැහැදිලි කරන්නේ. අසුභිය සතියේ විස්තර කරපු ධර්මකාණ්ඩය හොඳින් ඇසුවා නම් ඒ නැවතත් ඇසුවා නම් හිතුවා නම් මෙනෙහි කරා නම් අපිට තේරෙනවා මේක ඉස්සරහට ය아가න්න පුළුවන් ලේසි. මේ ධර්ම වැඩසටහනට යම් කිසි කෙනෙක් අලුතෙන් එක්කාසු වෙලා ඉන්නවා නම් හෝ අපේ මේ ගිය සතියේ සම්බන්ධ වෙච්ච පින්වතුන්ගේ මනසට අර්ථය පොඩ්ඩක් ඒ ධර්මාර්ථය පොඩ්ඩක් ස්පර්ශ කරවලා ධර්මාර්ථය පොඩ්ඩක් තවරාගෙන ඉස්සරහට යන්න ගියොත් මෙන්න මේ විදිහටයි අපි දැනගන්න ඕන වෙන්නේ. ඉන්ද්‍රිය පත්‍ය කියලා කියන්නේ විශේෂයෙන්ම මේ අනිත් ධර්මයන්ට බලපෑමක් ඒ වගේම බලගැන්වීමක් කරන්න පුළුවන් යම්කිසි ධර්මයක් තිබෙනවා නම් ඕකට තමයි කියන්නේ ඉන්ද්‍රිය ධර්ම කියලා. අනිත් ධර්මවලට බල ගැන්වීමක් බලපෑමක් කරන්න පුළුවන් නම් ඒක තමයි ඉන්ද්‍රිය ධර්මයේ පත්‍ය ධර්මයේ කියලා කියන්නේ. එදිනදා ජීවිතයේදී අපි යම්කිසි දෙයක් එදිනදා ජීවිතේ පාවිච්චි කරන දෙයක් ගත්තොත් මේකට මෙන්න මෙහෙම එකක් තිබෙනවා. අපි මේ පින්වතුන් ලුණු තුන පහ දාලා හරියක් ව්‍යංජනයක් හදාගෙන කනවනේ බොනවනේ. ඒක ස්වභාවය. සමහර වෙලාවට ඔය කෑම බීම වල තිබෙනවා මේ ඉන්ද්‍රිය වැඩේ කරන්න පුළුවන් සමහර අන්තර්ගතයෝ ඉන්ද්‍රිය ධර්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක වගේ. මේක උපමාවක්. බලන්න අපි කොච්චර හොදට කෑම ටිකක් හදාගෙන අපි හිතමු පරිප්පු ව්‍යංජනයක් හදනවයි කියලා. බොන්චි ව්‍යංජනයක් හදනවයි කියලා හිතමු. ඕක හදනකොට ඔකට ගන්නවා පුල් කිරි අරව මේවා දාලා ඊට පස්සේ බොන්චිත් වැඩියෙන් කපලා කොටලා දාලා ඉතින් ඕක කණ්ඩ ගන්නවා. හැබැයි බතුයි මේකයි සමහර වෙලාවට කන්නේ නැහැ. කණ්ඩ බෑ. හේතුව ඒක කණ්ඩ පුළුවන් වෙන්න ඒකේ ඉන්ද්‍රිය වැඩේ කරන්න පුළුවන් જાතියක් තියෙන ඒ තමයි ලුණු. මේ ලුණු ටිකක් දැම්මෙන් පස්සේ අර කණ්ඩ බැරි දේ කණ්ඩ බැරුව ඉතුරු කරන දේ කන්ට බෑ කියලා අයින් කරන දේ ප්‍රියෙන් කන ප්‍රියෙන් බාර ගන්න ප්‍රියෙන් වළඳන ප්‍රියෙන් අනුභව කරන ගතියක් තිබෙනවා ඒක නිසා මේ ලුණු වල තිබෙනවා අර කණ්ඩ බැරි දේවල් කණ්ඩ පුළුවන් කරන්නා වූ ගතියක් එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම හැටියට නිකන් අපි උදාහරණයක් ගත්තොත් මේ ලුණු තැවරිච්ච තැන ලුණු තැවරිච්ච තැන යම් ප්‍රියගතියක් උපදවන. ඒ වගේම තමයි තවත් එකක් ඒකේ තිබෙනවා ඇඹුල් ගතිය. ලුණු විතරක් නෙවෙයි. ඒකට ඇඹුල් ටිකක් ආවොත් තවත් ධර්මයක්. දැන් එතකොට ලුණුත් තිබෙනවා, ඇඹුලුත් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඕකට මිරිස් ටිකකුත් තියෙන්න ඕනේ. දැන් බලන්න මිරිස්සුයි, ලුණුයි, ඇඹුලුයි, මිරිස්සුයි තුන් දෙනා එක තැන ඉන්නවා. ඒ ඉන්නේ මොකක් හරි කරියක. මොකක් හරි ව්‍යංජනයක. ওই තුන්දෙනා එන්නකොට අර ව්‍යංජනයේට මහා බලපෑමක් මහා මේ ආනුභාවයක් මහා විශාල තත්වයක් ලබා දෙනවනේ මෙන්න මේ වාගේ අනිත් ධර්මවලට පොකුරු ධර්මවලට රංචු ධර්මවලට ඒ තිබෙන රංචු ධර්මවල අනිත් ඒවාට ගැම්ම ගන්නන්න පුළුවන් තමන්ගේ යටතට ගන්න පුළුවන් ගති තියෙන ධර්ම කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. ඒ වගේ ඉන්ද්‍රිය ධර්ම 22ක් තියෙනවා මේ ධර්ම කණ්ඩායමේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සූත්‍රවලත් එහෙමයි සංයුත්ත නිකායේ දිගට ඈඳියට දේශනා කරලා තියෙන කොටස් කොටස් වගේ වශයෙන් ඒවා ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම තව එකක් තිබෙනවා මෙන්න මේ කාරණා ටික අපි හොඳට තේරුම් ගන්න ඕන. මේ වැඩේට වැඩි කරගෙන යනකොට. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මොනවාද? ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මොනවාද? ඔය ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මොනවද කියන එක තමයි මම මේ පිටුමට කියලා දුන්නේ. අනිත් ඒකට බලපවත්වන්න පුළුවන් අනිත් ඒවා Tamanට නතු කරගන්න පුළුවන් ගතිය තිබෙන දේවල්ට කියනවා ඉන්ද්‍රිය ධර්ම. ඒ වගේ කුසල ඉන්ද්‍රිය කියලා જાතියක් තියෙනවා අකුසල ඉන්ද්‍රිය කියලා જાතියක් තියෙනවා. කුසල ඉන්ද්‍රිය අකුසල ඉන්ද්‍රිය. සමහර වෙලාවට තියෙනවා අව්‍යාකෘත ධර්ම වලත් ඉන්ද්‍රිය තියෙනවා. දැන් කුසල ඉන්ද්‍රිය කියලා කියන්නේ ධර්මතා 8කටයි. කුසල ඉන්ද්‍රිය කියන ධර්මතා 8කට. මොනවද කුසල ඉන්ද්‍රිය හැටියට සැලකන්නා වූ ධර්මතා 8? ඒ තමයි චිත්තය, ජීවිතේන්ද්‍රිය, වේදනාව කියන චෛතසිකය, ශ්‍රද්ධාව කියන චෛතසිකය, වීරිය කියන චෛතසිකය, සතිය කියන චෛතසිකය, ඒකාග්‍රතාව කියන චෛතසිකය. ජීවිත චිත්තය, ජීවිතේන්ද්‍රය, වේදනා, සද්ධා, වීරිය, සති, ඒකාග්‍රතාව. මෙන්න මේ ධර්මතා අට කුසල පැත්තට ගියාම කුසල චිත්තව සිත්වල වැඩ කරන නිසා කුසල සිත්වල මේවා අනිත් චෛතසික ධර්මයෝ අනිත් නාම ධර්මයෝ එක්ක ටිකක් අමුතු හැඩක්, අමුතු වැඩක් ඇති, අමුතු වටිනාකමක්, අමුතු වැදගත්කමක් තිබෙන්නා වූ අය හැටියට ක්‍රියාත්මක වෙන නිසා මේවට කියනවා කුසල ධර්ම අතර තිබෙන ඉන්ද්‍රිය ධර්මයෝ කියලා. තව එකක් අපි තේරුම් ගන්න ඕන මේ ඉස්සරහට යන්න කලින්. ඒ තමයි අකුසල ධර්ම කියලා කියන තැනක් තියෙන ඉන්ද්‍රිය කියලා. දැන් මේක කියනකොට හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්ම දේශනා කළා තියෙනවා සද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඉතින් මේ අස්සේ දැන් මේක මේ මෙතන අකුසල ඉන්ද්‍රිය ධර්මියොත් තියෙනව නේද කියලා මේ ඉස්සෙල්ලාම පළවෙනි වතාවට එක එක්කෙනාට අහන්න ලැබෙනකොට මේ වචන කන වැකෙනකොට මේ මොකද්ද මේ වෙන්න යන්නේ මේ අකුසල ධර්ම වලත් ඉන්ද්‍රිය තියෙනවායි කියලා මෙහෙම එකක් කියනවායි කියලා නිකන් හිත ගැස්සිලා තිගැස්සිලා යන්න පුළුවන්. මේ අභිධර්ම කතනය අභිධර්ම විස්තරය කරනකොට ගොඩවල් තුනකට දාලා තමයි මේ කාණ්ඩ විස්තර කරන්නේ. කුසල මොනවද කියලා කියනවා. අකුසල මොනවද කියලා කියලා දෙනවා. අව්‍යාකෘත මොනවද කියලා කියලා දෙනවා. ඔය කාරණේ දැනගෙන තමයි මේකට බහින්න ඕනේ. අපි ඕක කරලා තියෙනවනේ. ඒක නිසා දැන් මේ අකුසල ධර්ම කියන්නේ මොනවද? අකුසල ධර්ම කියලා කියන්නේ අකුසල් සිත් 12ටයි ඒ අස්සේ තිබෙන්නා වූ චෛතසික 27 දෙනාට වැඩ කරන ඌවට කියන අකුසල ධර්ම කියලා. එතකොට කුසල ධර්ම කියලා කියන්නේ මොනවද? කුසල ධර්මියෝ කියලා කියන්නේ අර 21ක් වශයෙන් වැඩ කරන්නා වූ කුසල චිත්තයෝ. 21ක් කුසල් සිත් 21යි ඒකේ ASCII වැඩ කරන්නා වූ චෛතසික ධර්ම 38. ඔය පොදියට ඔය ගොඩට කියනවා කුසල ධර්ම කියලා. එතකොට ගොඩවල් දෙකක් නේ. දැන් බලන්න කුසල ධර්ම වලට සිත් 21යි චෛතසික 28යි. අකුසල ධර්ම වලට අකුසල ධර්ම අකුසල සිත් 12යි ඒකේ ASCII වැඩ කරන චෛතසික ධර්ම 27යි. ඔය තැන් වල ඔය කුසල් සිත් කුඩි කුසල් පැත්තේ වැඩ කරනකොට ඔය චිත්ත ජීවිතේන්ද්‍රය වේදනාව සද්ධාව වීර්ය සති ඒකග්ගතා කියන මේ ධර්ම කුසල්සිත රාමුවේ කුසල් සිත් බල මණ්ඩලේ ඒ වගේ පොදි ගැහිලා එක්කාසු වෙලා වැඩ කරනකොට ඒවා හඳුන්වනවා කුසල සිත්වල වැඩ කරන කුසල ඉන්ද්‍රිය ධර්ම කියලා. ඊළඟට අකුසල සිත්වල යම්කිසි දෙයක් ඔය කුඩින් අකුසල සිතක වැඩ කරොත් ඒ වෙලාවට ඒක හඳුන්වනවා අකුසල ඉන්ද්‍රිය ධර්මය කියලා. ඒ ඇත්ත වශයෙන්ම අකුසල ඉන්ද්‍රිය ධර්ම තියෙන පහයි. ඒකට කියනවා චිත්තය. චිත්තය කියන්නේ ඉතින් අකුසල් සිතනේ, විඥානේ, ජීවිතේන්ද්‍රිය, වේදනාව, වීරිය, ඒකග්ගතාව. ඔය කියන්නේ තවත් වචනයකින් කියනවා නම් බලන්න ਸਰවචිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවාය කියලා කියලා තියෙනවා. ඒ මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාරය. මේ හත් දෙනාගෙන් මේ කියන හත් දෙනාගෙන් වේදනාව තියෙනවා ජීවිතේන්ද්‍රිය තියෙනවා ඒකග්ගතාවය තියෙනවා ඊළඟට අනිත් පැත්තෙන් වීරිය තියෙනවා සරුවචිත් සාධාරණේ ජීවිතේන්ද්‍රිය වේදනාව ඒකග්ගතාව තියෙනවා අනිත් එක තමයි අනි සමාන වලින් තියෙනවා වීරිය තියෙනවා චිත්තේ තියෙනවා පොදු වශයෙන් මේ පස් දෙනා තමයි අකුසල සිත් ඒක නිසා අපි මේ ඉන්ද්‍රිය කතාව කරගෙන යනකොට මේ ඉන්නා වූ ධර්ම මේ මූලික ධර්ම ගුණුව වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න ඕනේ. තවත් අපේ පින්වතුන්ට දැනගන්න ඕනේ කාරණයක් තියෙනවා. ඒ තමයි සම්පයුක්ත ධර්ම කියන්නේ මොනවද? මේක අහුවෙනවා. සම්පයුක්ත ධර්ම. සම්පයුක්ත කියලා කියන්නේ එකට වැඩ කරන ධර්ම. එකට පහළ වෙන එකට මිශ්‍ර වෙලා තියෙන මේ ධර්ම වලට කියනවා සම්පයුක්ත ධර්මය කියලා. සම්පයුක්තයි. මිශ්‍රයි. එකතු වෙලයි තියෙන්නේ. එතකොට දැන් සමහරලාට කියන වචනයක් මෙන්න මෙහෙම. මේ විදිහට අපි වෙන් වෙන් වශයෙන් මේවා කියලා දුන්නට චෛතසික වශයෙන් කුසල්සිත වශයෙන් සමහර වෙලාවට මේක විස්තර කරනකොට වෙන වචන පද ටිකක් ඔය ධර්ම විස්තරي තියෙනවා. ඒ තමයි ස්කන්ධ. ඒ කියන්නේ මෙහෙම කියනවා. සම්පයුත්ත කාණං කන්දාන. අපි තුමු කුසල කන්දා. කුසල ධම්මා කියන්නේ නැතුව කුසල කන්දා කියනවා. කුසල ධම්මා කියන්නේ හරි. කුසල ධම්මා කියන්නේ චිත්ත ධර්ම, චෛතසික ධර්ම, ඉන්ද්‍රිය ධර්ම. ඒකම වෙන වාක්‍යයකින් කියනවා වෙන ධර්ම මොහුනුවරකින් කියනවා කුසල කන්දා. කුසල කන්දා එහෙම නැත්නම් කුසල කන්දා සම්පයුක්ත කාණං කන්දානම් කියන්නේ කුසල ස්කන්ධ ධර්මයෝ සම්පයුත්තක ස්කන්ධ ධර්මයන්ට කියන එකනේ. ඔන්න ඔය කියනා වූ වචන ඔය කියන පෙළගස්සන ඒ හැඩ ලස්සන නිතර භාවිතා කරන වචන රංචුව වචන ගොන්න අපි දැනගන්න ඕනේ. සම්පයුත්තය කියන එතකොට එකට ඉන්න එකට ක්‍රියාත්මක වෙන එකට පොදි ගහලා වැඩ කරන එකට මිශ්‍ර වෙච්ච ධර්ම කියන එකයි. දැන් උදේට මම කියලා දුන්නා ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මොකද්ද? කුසල ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? අට දෙනයි. අකුසල ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? පස් දෙනයි. සම්පයුත්තේ කියන්නේ මොනවද? අනිත් එක තමයි තව එකක් මේකේ තියෙනවා තේරුම් ගන්නට. අව්‍යාකෘත ධර්මවල තිබෙන ඉන්ද්‍රිය මොනවද කියලා. අව්‍යාකෘත ඉන්ද්‍රිය. අව්‍යාකෘත ඉන්ද්‍රිය කියලා කියන්නේ කුසල් නොවන අකුසල් නොවන තව જાති තියෙනවා සිත්. ඒ තමයි විපාක සිත්. අවියාකෘතනේ. ඒක කුසලක් නෙවෙයි අකුසලක් නෙවෙයි. ක්‍රියාසිත අවියාකෘතයිනේ. ඊට පස්සේ රූපය අවියාකෘතයිනේ. ඊළඟට මේ රූපය රූපයේ මෙන්න මෙහෙම හැඩතල වර්ගයක් තියෙනවා. හැඩතල කියලා කියන්නේ සමහර වෙලාවට රූප පහළ වෙනවා කුසල් සිතක් පහළ වෙනකොට කුසල් සිතේ බලයෙන් කුසල් සිතේ ගැම්මෙන් කුසල් සිතේ ආනුභාවයෙන් පහළ වෙනවා අපේ ශරීරයේ චිත්තජ රූප පහළ වෙනවා. ඒවට කියනවා කුසල චිත්තජ රූප කියලා. චිත්තජ රූප තමයි හැබැයි හොඳට තේරුම් ගන්න පුළුවන් කුසල චිත්තජ රූප. හේතු කුසල් සිතක් නිසා කුසල් සිතක ආනුභාවයෙන් පහළ වෙච්ච රූප නිසා. ඒ විතරක් නෙවෙයි. අකුසල් සිත් පහළ වෙනකොට අකුසල් සිතේ ගැම්මෙන් අකුසල් සිතේ බලයෙන් අකුසල් සිතේ ආනුභාවයෙන් පහළ වෙනවා අපේ ශරීරයේ චිත්තජ රූප જાතියක්. ඒවාට කියනවා අකුසල චිත්තජ රූප. අකුසල් සිතේ බලයෙන් මතුවෙන රූප. කුසල චිත්තජ රූප වෙනයි අකුසල චිත්තජ රූප වෙනයි. දෙකම ගත්තොත් ඒවා චිත්තජ රූප තමයි. හැබැයි මේ දෙකටම වඩා වෙනස් කුසල විපාක චිත්තජ රූප. ඒ කියන්නේ කුසල් සිතක් නෙවෙයි කුසල් සිතක විපාක සිතක් පහළ වෙනවනේ. ඒ විපාක සිත පහළ වෙනකොටත් ඒ විපාක සිතට ගැළපෙන චිත්තජ රූප ටිකක් පහළ වෙනවා. ඒකට කියනවා කුසල විපාක චිත්තජ රූපේ කියලා. හැබැයි ඒවත් චිත්තජ රූප තමයි. හැබැයි එන විදිය වෙනස්. කුසල් සිතකින් එකක් නෙවෙයි. කුසල විපාක සිතකින් එන එකක්. තව જાතියක් තියෙනවා. ඒ තමයි ක්‍රියා සිතක් පහළ වෙනකොට රහතන් වහන්සේලාට ක්‍රියාසිතක් පහළොන්ට ක්‍රියාසිතේ බලයෙන් ක්‍රියාසිතේ ආනුභාවයෙන් ක්‍රියාසිතේ තිබෙන්නා වූ තේජාවෙන් පහළ වෙනවා චිත්තජ රූප જાතියක්. ඒවට කියනවා ක්‍රියා චිත්තජ රූප කියලා. මේ කියන්නා වූ මේ චිත්තජ රූප තියෙනවානේ එතකොට බලන්න කුසල චිත්තජ රූප තියෙනවා අකුසල චිත්තජ රූප තියෙනවා අව්‍යාකෘත වශයෙන් කුසල විපාක චිත්තජ රූප තියෙනවා ක්‍රියා චිත්තජ රූප තියෙනවා ඔය විදිහට චිත්තජ රූප තවත් ඉතින් අවස්ථාවට ගත්තන් පස්සේ ප්‍රතිසන්දි වශයෙන් මූලික චිත්තජ රූප ප්‍රති වශයෙන් ඔහොම තියෙනවා. හැබැයි මේ සිත් චිත්තජ රූප ගත්තන් පස්සේ ওই විදිහටයි. මේ චිත්තජ රූපත් තේරුම් ගන්න ඕන අව්‍යාකෘත ධර්ම හැටියට, කුසල ධර්ම හැටියට, ක්‍රියා ධර්ම හැටියට. තව එකක් මේ පින්වතුන් තේරුම් ගන්න ඕනේ ඒ තමයි ජීවිතින්ද්‍රිය කියන එක. ජීවිතින්ද්‍රිය කියන එක මේක මොකද්ද කියලා. ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ ජීවිතේන්ද්‍ර දෙකක් තියෙනවා. මේක නිතර කතා වෙන එකකුත් නෙවෙයි. මේක නිතර කතා වෙන එකක් නෙවෙයි. හැබැයි මේක දැනගත යුතුයි. ජීවිතේන්ද්‍රය කියන දේවල් ධර්මතා දෙකක් තිබෙනවා. එකක් තමයි ਸਰවචිත්ත සාධාරණ සිත් හතේ. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය මනසිකාර කියන චෛතසික රංචුවේ ධර්ම රංචුවේ එක ධර්මයක් තිබෙන ජීවිත ඉන්ද්‍රිය කියලා. ඒකත් චෛතසික ජීවිත ඉන්ද්‍රියක්. ඒකට කියනවා නාම ජීවිත ඉන්ද්‍රිය. ජීවිත ඉන්ද්‍රිය චෛතසිකය. මේ ජීවිත ඉන්ද්‍රිය චෛතසිකය එහෙම නැත්නම් මේ මේ නාම චෛතසිකය රූපවලට එන්නේ නැහැ. රූපත් එක්ක වැඩ කරන්නේ ඒක රූපයට සම්බන්ධ එකක් නෙවෙයි. ඒක යන්නේ නාම ධර්මත් එක්ක. හිතත් එක්ක. අනිත් චෛතසික ධර්මත් එක්ක. ඒක නිසා ඒකට කියනවා නාම ජීවිතේන්ද්‍රිය. චෛතසික ජීවිතේන්ද්‍රිය කියලා. ඒ නමින්ම ඒ ජීවිතේන්ද්‍රිය කියන එක තියාගෙන තව වැඩ එකක් තියෙනවා ඒකට කියනවා රූප ජීවිතේන්ද්‍රය කියලා. රූපේ තිබෙනවා ජීවිතේන්ද්‍රය ගතිය. සත්ව ශරීරවල කර්මෙන් උපන්නා වූ සත්වයන්ගේ ශරීරවල තිබෙනවා රූපේ තිබෙනවා ජීවිතේන්ද්‍රයක්. ඒකට කියනවා රූප ජීවිතේන්ද්‍රය කියලා. නාම ජීවිතේන්ද්‍රය සපෝට් කරන්නේ නාමයට පමණයි චිත්තචෛසික ධර්මයන්ට පමණයි. ඒවට පමණයි පණ දෙන්නේ. රූප ජීවිත ඉන්ද්‍රිය කියන එක රූපයන්ට පණ දෙනවා රූපයන්ට ගැමතියි. ඔන්න ඔය වෙනස අපි දැනගත යුතුයි. එතකොට දැන් මේ අපේ ඇඟේ පොඩ්ඩක් ওই ජීවිතින්ද්‍රිය එහෙම අපේ ඇඟේ ශරීරයේ ජීවිතින්ද්‍රිය තියෙන තැනුත් තියෙනවා නැති තැනුත් තියෙනවා. ඒක දැනගන්න පුළුවන්. ඒ රූප ජීවිතින්ද්‍රිය තැවරිලා රූප ජීවිතේන්ද්‍රිය හොඳට තැවරිලා තිබෙන්නා වූ තැන් තියෙනවා. හොඳට පැතිරිලා තැවරිලා තිබෙන තැන් තියෙනවා. ඒ තමයි ඇස් පිල්ලම් වල රූප ජීවිතේන්ද්‍රිය නැහැ. ඒක නිසා ඇස් පිල්ලම් ගලවන්න පුළුවන්. මේ කෙස් වලත් නැහැ. කෙස් ඉගුවර තිබුණාට කාන්තාවන්ගේ ඒ වගේ ජීවිතේන්ද්‍රිය නැහැ. ඊළඟට තියෙනවා නියපොතු වලක් නැහැ. දත් අගිස්සෙත් නැහැ. ඒක නිසා කඩන්න පුළුවන් හාම් කෑලිවල ඔය වේලිච්ච හාම් කෑලිවල එහෙම නැහැ. අනිත් තැන්වල ජීවිතින්දිරි තියෙන ඔය ස්පර්ශය එහෙම දැනෙන්නේ. ස්පර්ශය එහෙම දැන අනිත් එක තමයි ඔය සෙන්සතු වෙලක් නැහැ. ජීවිතින්දිරි. අනිත් සෑම ස්ථානයකම ඒ කියන්නේ කර්මජ රූපවල ජීවිතින්දිරි තියෙනවා. මෙන්න මේ කාරණාව තේරුම් ගන්න ඕනේ. දැන් මම මේ ටික කියලා තව එකක් කියන්න තියෙනවා. ඒ තමයි මේ කතාව තේරුම් ගන්නකොට දැන් මේ පත්‍ය කතාවක් නේ කියන්නේ මේ ප ဋ ාණයේ ඉන්ද්‍රිය පත්‍ය කොහොමද එක එක ධර්මවලට පොකුරු ධර්මවලට කුසල පැත්තෙන් උදව් කුසල් වශයෙන් උදව් කරන්නේ කොහොමද අකුසල් වශයෙන් උදව් කරන්නේ කොහොමද අභ්‍යාකෘත ධර්මවල ඉන්ද්‍රිය ධර්ම වැඩ කරන්නේ කොහොමද කියන කාරණය පටලුමක් පතලුම් නැතුව පැහැදිලිව පිරිසුදුව තේරුම් ගන්නට දරන උත්සාහයක් මේ. ඒක නිසා මේක හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. දැන් මේ ප්‍රත්‍ය ශක්තිය තිබෙන ධර්ම වලට කියනවා ප්‍රත්‍ය ශක්තිය. අද කතා කරන්නේ ඉන්ද්‍රිය වශයෙන් ප්‍රත්‍ය ගතියක් තියෙන. ඉන්ද්‍රිය වශයෙන් ප්‍රත්‍ය ශක්තියක් තියෙන. අනිත් එක්කිනාට අර නිකන් ලුණු වල බලය ව්‍යංජනයේට පතුරුලා දෙන්න වගේ මිරිස් වල තියෙන බලය ඇඹුල් වල තිබෙන බලය අර හොදි වලට ව්‍යංජනයේට මහ ගැම්මට බලපවත්තරා වගේ ඉන්ද්‍රිය ශක්තිය ඉන්ද්‍රිය ප්‍රත්‍ය ගුණය හැකියාව උපකාරක බලයේ තිබෙන ධර්ම රංචුවක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒකේ තිබෙනවා කොටස් තුනක්. එකක් තමයි සහජාත වශයෙන් එකට උපදින ධර්මයන්ට උදව් කරන උපකාර කරන බලපෑමක් කරන ඉන්ද්‍රිය ධර්ම සහජාත ඉන්ද්‍රිය ධර්ම පත්‍ය කියලා කියනවා ඉස්සර වෙලා පහළ වෙලා ඊළඟට පස්සේ පහළ වෙන්නා වූ ධර්මයකට බලයක් කරන්නා වූ ඉන්ද්‍රිය ගතියේ තිබෙන ඉන්ද්‍රියපත්‍ය කියන තියෙන එක කියනවා ප්‍රේජාත ඉන්ද්‍රියපත්‍ය ධර්මයේ කියලා. ඊළඟට රූපවලට විතරක්ම තිබෙන්නා වූ රූපවලට විතරක් බලපානවට කියන රූප ජීවිතින්ද්‍රිය කියලා. පුරිජාත ජීවිතින්ද්‍රියපත්‍ය මෙහෙම තේරුම් ගන්න පුළුවන්. අම්මයි තාත්තයි කලින් උපදිනවා පස්සේ දරුවෝ උපදිනවා. කලින් උපදුනා වූ අම්මයි තාත්තට අම්මටයි තාත්තටයි තිබෙනවා පසුව උපන්නා වූ දරුවන්ට අනුබල දෙන, හඬ බොණ්ඩ දෙන, ඒ අය හදන්න වඩන්න පුළුවන්, රකින්න පුළුවන්, ඒ අයට ඒ අය පාලනය කරන්න පුළුවන් ගතියක්, බලයක්, ආනුභාවයක් තියෙනවා. ඒක නිසා ළමයි බයයි අම්මටයි තාත්තටයි එක්තරා කාලයක් යනකම් ඒ ඉන්ද්‍රිය අර බලන්න ප්‍රේජාත ඉන්ද්‍රිය ප්‍රත්‍ය තේරුම් ගන්නට උදාහරණයක්. ඊළඟට මෙන්න මේ කාරණා ටික අපේ හිතේ තියාගෙන මේ කාරණා ටික අපේ ඔළුවේ හොඳට තැම්පත් කරගෙන අපි දැන් අර මම ගිය පාර කියලා දීපු කතාවේ ඊළඟ කොටාසයට අපි ගියා. මගේ මතකයේ හැටියට ගිය පාර වීති දෙකයි කියලා දුන්නේ. කුසල ධර්ම වීතියයි කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චය කියන කතාව කිව්වා. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස ධම්මස්ස කියන එක යන්තම් වගේ කිව්වා. රූපයට සම්බන්ධ කළ ඉච්ඡා. අද අපි එක්කාසු කරගනිමු තුන්වෙනි වීතිය. කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කුසල ධර්මයක්. කුසල ධර්මයකටයි අව්‍යාකෘත ධර්මයකටයි කියන ධර්මතා දෙකකට එක වෙලාවෙ මහා බලයක් කරනවා කියලා කියනවා. එක වෙලාවේ බලයක් පවත්නවා. කොහොමද අපි තේරුම් ගන්නේ? කුසල ධර්මයක් එකම වෙලාවේ කුසල ධර්මයකටයි අව්‍යාකෘත ධර්මයකටයි කියන දෙකටම ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා. පාසලක ඉන්නවා ගුරුවරයෙක්. ප්‍රින්සිපල්. ප්‍රින්සිපල්ගේ ළමයි ටිකත් ළමයි තුන් දෙනෙක් යනවා ඒ ප්‍රින්සිපල් යන ස්කෝලේටම. එතකොට ඒ ප්‍රින්සිපල් යටතේ ගුරුවරයා යටතේ තමන්ගේ ළමයෙක් ඉගෙන ගන්නවා තමන්ගේ නොවන්නා වූ අනිත් ළමයෙක් ඉගෙන ගන්නවා දැන් මේ ළමයි සියලු දෙනාම පිටණියේ සෙල්ලම් කරනවා එතකොට මේ ගුරුවරයා බෙල් එක ගහලා ළමයි ඔක්කොටම අඬ ගහනවා. ළමයි ඔක්කොටම අඬ ගහනකොට ඒ අඬ ගහන්නේ තමන්ගේ ළමයින්ට විතරක් නෙවෙයි. එහෙම නැත්නම් අනේ තමන්ගේ නොවන දරුවෝ නොවන්නා ළමයින්ට විතරක් නෙවෙයි. එක වෙලාවේ ඒ ගුරුවරයා තමන්ගේ දරුවන්ටත් ඒ වගේම තමන්ගේ නොවන්නා වූ අනිත් දරුවන්ටත් දෙගොල්ලටම එක වචනෙන් එක කතනෙන් එක වෙලාවේ හඬ ගහනවා එතකොට බලන්න ළමයි ටික ඔක්කොම එනවා තමන්ගේ ළමයිත් එනවා තමන්ගේ නොවන්නා වයත් එනවා එක වෙලාවට පුළුවන් කුසල ධර්මයකට පුළුවන් කුසල ධර්මයටයි ඒ වගේම කුසල් නොවන අව්‍යාකෘත ධර්මයකටයි කියන දෙකටම එක බලපෑමක් එක විදිහට කරන්න පුළුවන්. ඒ කතාව තමයි මේ කියන්නේ. කුසලෝ ධම්මෝ කුසලස්සච්ච අභ්‍යාකතස්සච්ච ධම්මස්ස ඉන්ද්‍රිය පස්සේන පච්චයෝ. මේක තේරුම් ගන්නේ කොහොමද අපි? ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තිය තියෙනවා කාණ්ඩ දෙකකට යවන්න. කාණ්ඩ දෙකකට පැති දෙකකට එක වෙලාවේ බලපවත්වන්න පුළුවන් ශක්තියක් මේකේ තියෙනවා. දැන් බලන්න උදාහරණයක් හැටියට ගත්තොත් අපි අද ගනිමු කුසල ධර්මයේ හැටියට අපි ගමු ධාන සිතක්. පළවෙනි ධාන සිත. මේ පළවෙනි ධාන සිතේ තියෙනවා ධර්මතා සමූහයක්. අපි හිතමු මේ වෙලාවට 33ක් විතර තියෙනවයි කියලා. සායිතිසික ධර්ම 33ක් තියෙනවා. හිතත් 34යි කියමු. එතකොට මේ පළවෙනි ධානාසිත කෙනෙක් වාඩි වෙලා හොඳට භාවනා කරනවා. භාවනා කරනකොට හිත ධානාගත වෙලා හොඳට ධානාසිතින් ධානාසිත හැසිරෙනකොට ඒ ධානාසිතේ වැඩ කරනවා කුසල ධර්ම රංචුවක් ඒකේ තිබෙනවා ධර්ම සමූහයක් ඒ තමයි කුසල් සිත ධාන සිත ඒ සිතේ ජීවිත ඉන්ද්‍රිය චෛතසිකය වේදනාව සද්ධාව වීර්ය සතිය එකග්ගතා ඉන්ද්‍රිය ධර්ම හැටියට නම් කරන්න පුළුවන් මේ නාම ධර්ම ටික ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන්න ධානසිතේ ඉන්ද්‍රිය ධර්ම නමයි. වීරියත් හොඳට තිබෙනවා. සිහියත් හොඳට තිබෙනවා. සමාධියත් හොඳට තිබෙනවා. ශ්‍රද්ධාව හොඳට තිබෙනවා. ඒ වගේම වේදනාව සැප වේදනාව හොඳට තිබෙනවා. ජීවිත ඉන්ද්‍රිය හරි ලස්සනට පැතිරලා තිබෙනවා. හිත ප්‍රසන්න වෙලා තිබෙනවා. මේ ටික ඔක්කොම ඉන්ද්‍රිය වැඩේ කරනවා. මේ ටික ඒ නාම ධර්ම වලට බලපාන. ඒ වෙලාවෙම ඔය ඉන්ද්‍රිය ධර්ම ටික ඒ ශරීරයේ ධාන වඩන ධානයක ඉන්න කෙනාගේ ශරීරයේ පහළ වෙන සාන්ත වූ සූක්ෂම වූ සැහැල්ලු වූ මෘදු වූ ඒ වගේම සුඛසහගත වූ චිත්තජ රූප પરම්පරාවක් චිත්තජ රූප සමූහයක් ඇතිකරන්ට උදව් වෙනවා ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් පස්සේ වෙනවා. ඒක නිසා ඒ වෙලාවේ පහළ වෙන කුසල සිත ධාන කුසල සිත කුසල් සිතත් එක්ක ඉන අනිත් ධර්මයන්ටත් රූප වශයෙන් පහළ වෙන අනිත් ධර්මයන්ටත් එක වෙලාවේ පහළ වෙන්න මහා ගැම්මක් ඇති කරනවා ඒක නිසා තමයි එවැනි අවස්ථාවල් විස්තර කරනකොට නියම නිවැරදි පිරිසිදු පැහැදිලිව විස්තර කරනකොට ධර්මවල එකින් එකට වැරදි ලෙස හප්පන් නැතුව විස්තර කරනකොට ඔන්න ඔය විදිහට තමයි කියන්නේ කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාගතස්සච ධම්මස් ඉන්ද්‍රිය පච්චේන පච්චේ කියලා. ඔබ තවත් කියනවා. මං කියවනේ අර සම්පයුත්තක කතාවක්. ඒ සම්පයුත්තක කතාවට අපි ගියාම ඕක මෙහෙම කියනවා. ඔය කතාවම මේ විදිහට කියනවා. ඒ තමයි කුසල ධම්මා කියලා කියන්නේ නැතුව කුසල ඉන්ද්‍රියා කියලා කියනවා. කුසල ඉන්ද්‍රිය. කුසල් ධර්ම ගොඩේ ඉන ඉන්ද්‍රිය ටික. කුසල ඉන්ද්‍රියා සම්පයුත්ත කාණං කන්දාන. ඒ කියන්නේ අනිත් එකට ඉන්නා වූ ස්කන්ධයන්ට. චිත්ත සමුත්ථානානංච රූපාණ. ඒ හිත නිසා හිතේ අනුභවයෙන් පහළ වෙන්නා වූ චිත්තජ රූපයන්ට ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ඉන්ද්‍රිය බලපෑම් වශයෙන් පත්ති වෙනවා කියන එක ඔන්න තව විදිහකට කියනවා. එතකොට මෙහෙම තියෙනවනේ. මේවා මේ ඇත්තටම බැලුවාම ඔය වචනවල තිබෙනවා හරි බලයක්. හරි බලයක් තිබෙනවා. සමහර කෙනෙකුට මේ ධර්ම විස්තර කිරීමේදී ස්කන්ධ වචනය කොතනින් හරි තැනකින් එක්කාසු කරලා මොහු කරලා ස්කන්ධ කියන වචනේ යම්කිසි තැනකින් ගාවලා හප්පලා ස්කන්ධ රාමෝ මිශ්‍ර කරලා කිව්වොත් කුමක් හෝ හේතුවක් නිසා එයාට ඒ ධර්ම කාණ්ඩය හොඳට අහුවෙනවා වැටහෙන. සමහර කෙනෙකුට එහෙම නෙවෙයි. සමහර කෙනෙකුට ස්කන්ධ කියන වචනේ හප්පලා ගාවලා තවරලා ගන්නේ නැතුව ධර්ම හැටියට කුසල ධර්ම හැටියට කුසල ධම්මා කුසලස්සච ධම්මස්ස අභ්‍යාකතස්ස ධම්මස්ස කියලා ඒ වචනෙන් කියනකොට හොඳට තේරෙනවා ඒක නිසා මේ භාෂාව කියන එක හරිය බලයක් තියෙන එකක් ඒක නිසා කොන්න විදිහට ආකාර දෙකකින් මේක විස්තර කරනවා දැන් එතකොට අපි මේ වෙනකොට දැනගත්තා වීති වාර තුනක්. ඒ තමයි කුසල වීති වාරය කුසලයට කුසල වීති වාරය වීති වාර තියෙනවා කුසල ධර්මයක් අව්‍යාකෘතයට වෙනම අනිත් එක කුසල ධර්මයක් එක වෙලාවේ කුසලයටයි අව්‍යාකෘතයටයි දෙකට වැඩෙන විදිය. දැන් අපි යන් අනිත් පැත්තට. ඒ තමයි අකුසල ධර්ම කාණ්ඩේ. අකුසල ධර්ම සම්බන්ධයෙන් තිබෙනවනේ ධර්ම පහක්. ඒ කියන්නේ සිතයි, ජීවිතේන්ද්‍රයයි, වේදනාවයි, වීරියයි ඒකාග්‍රතාවය. මේක කියන්නේ මෙහෙමයි. චිත්ත වීතිය, එහෙම නැත්නම් විසර්ජනා වාරය, අකුසලෝ ධම්මෝ, අකුසලස්ස ධම්මස්ස, ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ. අකුසල ධර්මයක් අකුසල ධර්මයටම ඉන්ද්‍රිය පච්ච ශක්තියෙන් උපකාර වෙනවා. ඒ කියන්නේ අකුසල වල තිබෙනවා හැම ගතියක්. අකුසල් කියලා කිව්වේ සිත් 12ක් තිබෙනවා. ඒ තුලින් මොකක් හරි ගත්තම උදාහරණයක් හැටියට ගමු අපි අද මිනිසෙක් කඩේකට ගිහිල්ලා මොන හරි දෙයක් හොරකම් කරනවා. අද කාලේ ඔක බොහොම තියෙන දෙයක්. ඇමරිකාවෙත් එහෙමයි. ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකාවේ සමහර අය බහුල වශයෙන් නෑ සමහර අය ගිහිල්ලා එක එක දේවල් මිනිස්සු හොරකම් කරගෙන උස්සගෙන බෑග් වලට දාගෙන රෙදිවල හංගගෙන එනවා. අපි හිතමු ඒ වෙලාවට පහළ වෙන්නේ මොකද්ද? එයා ජයග්‍රහයේ ස්වභාවයෙන් යුක්තව සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික මහා ලෝභ සහගත ලෝභ මූල හිතින් ඔය වැඩේ කරනවා. එතකොට පහළ වෙන්නේ මහා බලවත් අකුසල් සිතක්. ලෝභ මූල හිතක්. බලවත් අකුසල් සිතක්. ඒකේ තිබෙනවා හිතයි ජීවිතේන්ද්‍රයයි අකුසල සිතේ වේදනාවයි අකුසල සිතේ අකුසල වීරියයි අකුසල සිතේ එකඟතාවයි. හිතයි. පස් දෙනා අර අනිත් ඒ එක්කම පහළ වෙන අකුසල් චෛතසික ධර්ම රංචුවට මේ හොරකම් කරන වැඩේ කරන්ත උදව් කරනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය හැටියට ඉදිරිපත් වෙලා පත්‍ය ධර්ම හැටියට උදව් වෙනවා. එතකොට පත්‍ය උප්පන්නය කියන්නේ ඒ කියන්නේ චිත්තය ජීවිතේන්ද්‍රයේ වේදනා වීර්ය එකග්ගතා කියන ඉන්ද්‍රිය ධර්ම හැටියට ඉන්ද්‍රිය ප්‍රත්‍ය බලය තිබෙන. ඒ චෛතසික ධර්මවල ඒ චිත්ත චෛතසික ධර්මවල පංචයේ බලය ලබන ධර්ම මොනවද? ඒවට කියන සත්‍ය උප්පන්න ඒගොල්ලන්ගේ බලයට යටත් වී යන බලයට නැඹුරු වෙන බලයට යට වෙලා ඒ වැඩේ කරන්න සිද්ධ වෙන ධර්මයන්ට කියන ප්‍රතිඋප්පන්න ධර්ම. ඒ හිතේ තියෙනවා ඕකම කියනවා අකුසල ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ. ඒකේ කියනවා වෙනමම. අකුසල ධර්ම ඉන්ද්‍රිය ධර්ම වෙනම අරගෙන අකුසල ඉන්ද්‍රියෝ සම්පයුත්තකානං කන්දානං කියලා කිව්වේ එකට පහළ වෙන ස්කන්ධ ධර්මයන්ට ඉන්ද්‍රිය පත්‍යයෙන් පත්‍ය වෙනවා. අරකම තවත් විදිහකට ස්කන්ධ නාමයේ යොදලා කියනවා. එතකොට දැන් වීති අපි හතරක් කිව්වා. අපේ පින්වතුන්ට මේ කතාව තේරෙනවා කියලා මම හොඳට විශ්වාස කරන්නේ මේ පින්වතුන් කුසල හඳුනාගත්තා මේ පින්වතුන් අකුසල හඳුනාගත්තා මේ පින්වතුන් අව්‍යාකෘත ධර්මයේ කුමක්දයි කියලා හඳුනාගත්තා ඒක නිසා අනිත් එක තමයි අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කියලා වෙනම වාක්‍යයක් කියනවා අර කුසලයේ වගේ මේකින් කියන්නේ අව්‍යාකෘත වෙන මොකක්වත් නෙවෙයි මේ අව්‍යාකෘතිය කියලා කියන්නේ අර චිත්තජ රූප අකුසල සිතක් එක්ක පහළ වෙන අකුසල අකුසල සිතක බලයෙන් අකුසල සිතකට යටත්ව අකුසල සිතක උපාදක ශක්තියෙන් මහා පහළ වෙන චිත්තජ රූපවලට කියනවා අකුසල චිත්තජ රූප ඒවා අව්‍යාකෘතයි ඒක නිසා කියනවා අකුසලෝ ධම්මෝ අභ්‍යාසකස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයෙන් පච්චයෝ කියලා. ඉස්සලා කියේ නාම ධර්ම රාංචුව වෙනම දැන් කියන්නේ නාම ධර්මියෝ කොහොමද රූප ධර්මයන්ට වෙනම බලපාන්නේ කියලා. ධර්මයක් පැහැදිලිව තේරුම් ගන්නට නම් ඒක වෙනම වෙනම වෙන වෙනම යනකොට තමයි හොඳට වැටහෙන්නේ. හොඳට තේරෙන්නේ. හොඳට එකේ තිබෙන්නා වූ අවුල් බව නිරවුල් වෙලා හොඳට පැහැදිලිව පිරිසුදු ඉදිරිපත් වෙන්නේ එක එකට එක එකට වෙනම වෙනම හඳුනාගත්තොත් දැනගත්තොත් අනිත් කාරණේ තමයි අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉස්සෙල්ලා වගේම කියනවා අකුසල් සිතක් පහළ වෙනකොට ඒ අකුසල් සිතේ තිබෙන්නා වූ ඉන්ද්‍රිය ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙන චිත්ත ඊළඟට ඔය ජීවිතේන්ද්‍රිය වීරිය වේදනාව ඒකග්ගතා මේ ධර්ම පහ අනිත් තිබෙන්නා වූ චෛතසික ගුණවටයි අනිත් එක චිත්තජ රූප ධර්ම වලටත් දෙගොල්ලන්ටම අමුතු විදිහට බලපෑමක් කරනවා. එයා පහළ වෙන්න. ඉතින් ප්‍රතිඋප්පන්න වශයෙන් කියන්නේ ඒ බලය ලබනයි. හරියට අපි කියවනේ අර හොද්දක ලුණු තියෙනවා කියලා. ලුණුත් ඇඹුලුත් මිරිසුත් තුන් දෙනාම ඉන්ද්‍රිය ධර්ම හැටියට හිතාගන්න. ඊළඟට අනිත් තිබෙන්නා වූ පොල් කිරි ඊළඟට තිබෙන්නා වූ ව්‍යංජන අනිත් දාපු ඔක්කොම ටික මේවාට යටත් වෙනවා. එතකොට ප්‍රධාන නම තිබුණාට මේවට යටත් වෙනවා. ඒක නිසා මේ අනිත් ව්‍යංජනයේ තිබෙනා වූ අනිත් ඒවල් සියල්ලක්ම ප්‍රත්‍යඋප්පන්න මේ ලුණු වලට යටත් වෙන ධර්ම. ඇඹුල් වලට මිරිස් වලට යටත් වෙන ධර්ම. අන්න ඒ වගේ ඉන්ද්‍රිය ධර්මයෝ අනිත් ඒවට 아무තු බලපෑමක් කරනවා. ඒවට කියන ප්‍රත්‍යඋප්පන්න ධර්මයෝ කියලා. ඒ කතාවම තවත් විදිහකට කියන්න පුළුවන් අපිට ස්කන්ධ ස්කන්ධ කතාවේ කාසු කරලා කන්ද ධර්මයේ හැටියට අකුසල ඉන්ද්‍රිය සම්පයුත්ත කාණං කන්දානං චිත්ත සමුත්ථානානංච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අකුසල ධර්මයෝ අකුසල ඉන්ද්‍රියෝ ඊළඟට එකට පහළ වෙන ස්කන්ධ ධර්මයන්ට සහ චිත්ත සමුත්ථාන ඒ රූප ධර්මයන්ට ස්කන්ධයන්ට ඒකාන්තයෙන්ම පත්‍ය ශක්තියෙන් බලපෑමක් කරනවා කියලා. දැන් එතකොට ඔය විදිහට ගියාම අකුසල චිත්ත වීති අකුසල වාර වශයෙන් විසර්ජනා වාර 3යි කුසල චිත්ත වීති කුසල විසර්ජනා වාර වශයෙන් 3. තව එකක් තියෙනවා. ඒක කියන්නේ මෙහෙමයි. අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ අභ්‍යාකත ධර්ම කියලා කිව්වේ මොකද්ද? ඒ තමයි චිත්තජ රූප. සම්පයුත්තක ස්කන්ධයන්ට ඊළඟට එකක් තියෙනවා ඉස්සෙල්ලා අපි කියාගෙනව චිත්තජ රූප කියලා. අපි මේ දක්වාම ගත්තේ චිත්තජ රූප තියෙනවනේ. කුසල සිත් නිසා පහළ වෙන චිත්තජ රූප අව්‍යාකෘතයි. අකුසල සිත් නිසා පහළ වෙන චිත්තජ රූපත් අව්‍යාකෘතයි. එතකොට මේක කියනකොට දැන් අනිත් පැත්තට ගත්තම මේ රූප නිසා චිත්ත සිත පහළ වෙනවා කියලා ගන්න පුළුවන්. හැබැයි ධර්ම විරෝධී. වචනෙන් හදන්න පුළුවන්. ධර්ම විරෝධී. හේතුව සිත නිසා රූප පහළ වෙනවා. රූප නිසා හිත පහළ වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ අව්‍යාකෘත ධර්ම හැටියට ඒත් ගන්නේ නාම ධර්ම සමූහයක්. ඒවට කියනවා විපාක සිත් සහ ක්‍රියා සිත්. මේ විපාක සිත් වලත් කියන්නේ විපාක සිත් කියන්නේ අව්‍යාකෘත ධර්මය, ක්‍රියා සිත් කියන්නේ අව්‍යාකෘත ධර්මය. ඒ වගේ තිබෙන චෛතසික ධර්මයත් අව්‍යාකෘත ධර්මයෝ ඒව නිසා පහළ වෙන්නා වූ චිත්තජ රූපත් අව්‍යාකෘත ධර්මය. ඒක නිසා කියනවා අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයේක අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයේක පත්‍ය උපන වශයෙන් ගන්නේ අර කියන්නා වූ බලපෑම ලබන්නා වූ දේ. ඒක අවස්ථා වශයෙන් ගත්තාන් පස්සේ උපදින අවස්ථාවෙත් ආභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ප්‍රවෘත්ති වශයෙන්ොත් අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ওই විදිහට තමයි ඔබ සිද්ධ වෙන්නේ ඊළඟට විස්තර කරනකොට අපිට ගත්තොත් එහෙම මේ pāli වාක්‍යයක් pāli වාක්‍යයෙන් pāli පෙළෙන් pāli අර්ථකතනෙන් අපි මේකේ සලකාගෙන යනකොට මෙන්න මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් හොඳට අහගන්න හිතේ දරා ගන්න මේක අර මේ ඉන්ද්‍රිය ධර්ම විස්තරජනාවාර කෙලවරට ගිහිල්ලා මුලින් තියෙන ඒවට සම්බන්ධ කරන අවුලක් ඇති කරගන්න නැතුව පැහැදිලිව වෙනම තේරුම් ගන්න. විපාක විපාක ව්‍යාකතා ක්‍රියාප්‍යාකතා ඉන්ද්‍රිය සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුත්ථානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ දෙකම කියනවා ඒ කියන්නේ විපාක සිත් වශයෙන් එන අව්‍යාකෘත ධර්මයෝ හෝ ක්‍රියාසිත වශයෙන් ඇතිවෙන්නා වූ අව්‍යාකෘතේ නාම ධර්මයෝ හෝ ඉන්ද්‍රිය සංපයුක්ත කාණං කන්දානං ඒ ධර්මයෝ සංපයුක්ත කාණං කන්දානං සංපයුක්තක ස්කන්ධය වන මේ එකට පහළවන චෛසිකයන්ටත් චිත්ත සමුට්ඨානික රූපයන්ටත් දෙගොල්ලන්ටම එක වෙලාවේදී බලපානවා එක වෙලාවේදී හේතු වෙනවා එක වෙලාවේදී ඉන්ද්‍රිය ප්‍රතිශක්තියෙන් ඉදිරිපත් වෙනවා. තව එකක් තිබෙනවා අපි ඒක ඉස්සරහට කියමු මං අවස්ථාවක් මේ පින්වතුන්ට ලබා දෙනවා. මේකේ තව ටිකක් තියෙන්නේ පොඩි වචන කීපයක් කියලා දෙන්න තියෙන එක දන්න එකක්. ඔන්න ඔය විදිහට විසර්ජනා වාර හතක් මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ධර්ම යටතේ අපිට කියලා දෙනවා ඉන්ද්‍රිය වීතිවාර 7කින් ඉන්ද්‍රිය ප්‍රත්‍ය කොහොමද විසිරලා තියෙන්නේ ඒ වගේම විසිරිච්ච ධර්ම රංචුවක් මේක පටලුම් නැතුව තේරුම් ගන්නෙ කොහොමද වටහා ගන්නෙ කොහොමද කියන එක හොඳට මේ ප ဋ ාණ ධර්ම විස්තරයේ තිබෙනවා. අපි තව එකක් හොඳට තේරුම් ගත යුතුයි. මේවා සිතක් චෛතසික ධර්මයක් කියලා කියන්නේ බොහෝ අයට තිබෙන වැරදි වැටහීමක් තමයි සිත ඉස්සර වෙලා පහළ වෙලා පස්සේ චෛතසික ධර්මිය පහළ වෙනවා කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. ඒක එහෙම නෙවෙයි. සිත ඉස්සර වෙලා පහළ වෙලා පස්සේ චෛතසික ධර්මිය පහළ වෙනවා. මේකේ තියෙන්නේ සිත පහළ වෙනකොටමයි චෛතසික ධර්ම පහළ වෙන්නේ. ධර්මයේ හැටිෙමයි. හිත නැතුව චෛතසිකයන්ට පහළ වෙන්න බෑ. චෛතසිකය නැතුව හිතට පහළ වෙන්න බෑ. ඒවා සියල්ලක්ම interconnected වෙලා තිබෙනවා. inter related එකට බැඳිලා එකට එකට යොමු වෙලා තිබෙන්නේ හැබැයි එකට පහළ වුණත් ඔක්කොම වෙන වෙන ධර්ම. ඔක්කොම වෙන වෙන ධර්ම. ඒක හරියට කියනවා නම් යම්කිසි ධර්මයක් එකට උපදිනකොට අපි හිතමු මෙහෙම මොකක් හරි මඩ වලින් හදනවා පොඩි ගුලියක්. මඩ ටිකක් එකතු කරලා මැටි වලින් ගුලියක් හදනවා. මේ මැටි වලින් ගුලිය හදනකොට අපි කියන්නේ මැටි ගුලිය කියලා. හැබැයි මැටි ගුලිය කියන එක හදනකොටම ඒකේ තිබෙන අන්තර්ගතයක් තියෙනවා. ඒ ටිකේ වෙලාවට එක වෙලාවට එනවා. ඒ තමයි ඒකේ තිබෙන මඩ ගුලියේ තියෙන බර. මඩ ගුලියේ තිබෙන රවුම් ගතිය. දෙක එකට එනවා. මඩ ගුලියේ පාට. ඒකත් ඒ එකම ඉන්නේ. ඒ වගේම යම්කිසි දෙයකින් මේ මඩගුලියේ තවත් ඔය හෙට මෙහෙට එබිච්ච බෙරි වෙච්ච ඇද වෙච්ච හැඩයක් එනවනම් ඒකත් ඒක පහළ වෙන වෙලාවෙදී. ඒක නිසා මේ ඉස්සර වෙලා එකක් පහළ වෙලා පස්සේ එකක් පහළ වෙනවා කියන එක නෙවෙයි. ඔක්කොම එකට. ඒක නිසා ඒ කියන සමූහ ධර්ම, රංචු ධර්ම, පොකුරු ධර්ම මම පාවිච්චි කරන්නේ පොකුරු ධර්ම. පොකුරට ධර්ම සමූහයක් එකට පහළ වෙනවා. හැබැයි එක ධර්මයක් එකට ධර්ම සමූහයක් එක පොකුරට පහළ වෙනකොට ක්ලස්ටරයකට රංචුවට පහළ වෙනකොට ඒකට පහළ වෙලා වුණුണ്ട് කොහොමද බලපෑමක් කරගන්නේ කියන තැන විස්තර කතනේ තමයි මේ විදිහට මේ දේශනාවේ තියෙන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේගේ ਸਰුවචතා ඥානයේ තිබෙන විහිතුරු කම ඒ ਸਰුවචතා ඥානයේ තිබෙන ලස්සනකම ආනුභාවයේ පිරිසිදුකම ඒ වගේම තීක්ෂණ ගතිය ඒකේ තිබෙන වේගවත් පිරිසිදු ජවන ගතිය තීක්ෂණ ගතිය දැකලා ਸਰුවචතා ඥානයේ ඥාන ප්‍රසාදයක් ਸਰුවචතා ඥාන වන්දනාවක් ਸਰුවචතා ඥානයට පැහැදීමක් ਸਰවඥතා ඥානය හරහා බුදුගුණ මානසිකාරයක් කරන්ට යම්කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ කියන්නේ ලැබෙනවා නම් මෙන්න මේ ਸਰවඥතා ඥානයෙන් මේ ਸਰවඥතා ඥානයේ මේ පුංචි ධර්ම මේ පුංචි ධර්මවල තිබෙන මේ හැඩ ඒ වගේ තිබෙන ආකාර ඒ වගේ තිබෙන විදි ඒ වගේ තිබෙන ගති ඒ වගේ තියෙන ශක්ති එතන එතනම පහළ වෙවි ඒ ශක්තිය අනිත් එකට බලපෑමක් කරලා නැති වී යන හැටි දකින්ට පුළුවන් මහා විශාල මහා ලොකු මහා ආනුභව සම්පන්න හැකියාවක් ඒ තථාගත ඥාණයට ਸਰවචතා ඥාණයට හිමි වෙලා තිබෙනවා ඒ ඥාණයට ගලපන්න ඒ තථාගත ਸਰවච ඥාණය ਸਰවචතා ඥාණයට සමාන කරන්න ගලපන්න ඒකට සමාන කරලා කියන්න වෙන කිසිම ඥානයක් කොහේවත්ම නැහැ ඒ තමයි උතුම්ම උතුම් ශ්‍රේෂ්ඨම ඥානය උතුම්ම උතුම් පිරිසුදු ඥානය පුංචි පුංචි දූවිලි කැටයක පුංචි දූවිලි පොඩ්ඩක. ඒ කියන්නේ දූවිල්ල කියන එක හුළඟ යන පේන්නේ නැති පුංචි දූවිලි කෑල්ලක තිබෙන ස්කන්ධය ඒකේ තිබෙන ආකාරයේ ඒක ආපු විදිය කොච්චර කල් පවතිනවද කෝකට ගිහිලා හැප්පෙනවද ඒක ඒකෙන් කරන්න පුළුවන් මොනවද ඒකේ තිබෙන හැඩ ඔක්කොම ටික බලන්න අපිට පුළුවන්ද හැබැයි මයික්‍රොස්කෝප් එකකින් පුළුවන්. ඒක ලොකු කරලා බලන්න පුළුවන්. හැබැයි ඒකේ හැඩ පොඩ්ඩක් බැලුවට ඒක ඒකේ අස්සට ගිහිල්ලා ඒකේ ඇතුළට ගිහිල්ලා ඒකේ තිබෙනා වූ නියුක්ලිය ගතිය ඒ කියන්නේ ඒකේ තිබෙනා වූ අතුලත මධ්‍ය ගතිය කේන්ද්‍රීය ගතිය පවා දැකගෙන ඒකේ ඒකේ තිබෙන ආකාර සියල්ලම අඩුවක් නැතුව බලන්න පුළුවන් මහා විශාල පුංචි දේ ලොකු කරලා බලන දුර තිබෙන දේ ලං කරලා බලන සැඟවිච්ච දේ විවෘත කරලා බලන තිබෙන දේ වටේ ගිහිලා බලන පුදුම බලයක් පුදුම ඥානයක් පුදුම හැකියාවක් ඒ ආනුභාව සම්පන්න තථාගත ਸਰුවචතා ඥාණයට තිබෙනවා. ඒ බලවත් වූ තථාගත ਸਰුවචතා ඥානයේ තිබී තථාගතයන් වහන්සේ ඒ උතුම් නුවණින් මේ නාම ධර්ම එක එක පාර පස්සේ පන්නලා මේ චිත්තේ පස්සේ පන්නලා මේ චෛතසික එක එක්කෙනා පස්සේ වෙනම හිත වේවලා නුවණ යොදලා සිහිය යොදලා ඒ වගේම නුවණින් ඒ තැන්වලට කියලා හොඳටම ස්පර්ශ කරලා මේ වගේ තිබෙන తත්ව මේ වගේ තිබෙන හැඩ සියල්ලක්ම අවබෝධ කරගෙන තමයි මේ ප ဋ ාණ කතනය එක්තරා සීමාවකට සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ලබා දෙන්නේ දේශනා කරන්නේ. සරියුත් ස්වාමින් වහන්සේගේ අවදි වෙච්ච සරියුත් ස්වාමින් වහන්සේගේ විසිතුරු වෙච්ච ඒ මානසිකාර ධර්මඥානය නැත්නම් තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ධර්මය මෙච්චරට බාරගන්ට අහන්ට වෙන හිතක් කොහෙවත් නැහැ. සරියු ස්වාමීන් වහන්සේගේ චිත්තය, උන්වහන්සේගේ ඥාණය, උන් තථාගතයන් වහන්සේ කියන දේ හරියට තේරුම් ගන්නට පුළුවන්, බාර ගන්නට පුළුවන්, විශ්ලේෂණය කරන්න පුළුවන් පුදුමානුභාව සිතක්. ඒක නිසා ඉස්සෙස්සර වෙලාම ජයසමා බෝධින් වහන්සේ අභියස ඉඳගෙන සමන් වහන්සේගේ පිරිසුදු නුවණින් දැන දැක ස්පර්ශ කරගෙන කරගත්තා වූ ධර්මය හතරවෙනි සතියේ හොඳට හුදකලාව මිඳගෙන ඒ ධර්ම රංචුවට බැහැලා ධර්ම සාගරයට බැහැලා ආධ්‍යාත්මික චිත්තචෛතසික බාහිර චිත්තචෛතසික සත්වයන්ගේ චිත්තචෛතසික දෙවියන්ගේ චිත්තචෛතසික බ්‍රහ්මයන්ගේ චිත්තචෛතසික තිරසංගත සතුන්ගේ චිත්තචෛතසික බාහිර වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් තියෙන චිත්තචෛතසික ධර්මයන්ගේ තිබෙන ඔක්කොම ටික අවබෝධ කරගෙන මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉස්සුවේ හතරවෙනි සති. ඒ උන්වහන්සේ අවබෝධ කරන දේශනා කරපු ඒ ධර්ම අර්ථකථනයේ ධර්ම විග්‍රහයේ ඉන්ද්‍රිය පත්‍ය කියන කොටස ඉන්ද්‍රිය පත්‍ය කියන කොටස ඉන්ද්‍රිය ධර්ම හැටියට එක්තරා ධර්ම පොදියක් අනිත් ධර්ම වලට රාජකීය විදියට බලපවත්වන ආකාරය විදිය කියලා දීපු විශේෂ ධර්ම කාණ්ඩයක් තමයි මේ ඉන්ද්‍රිය පත්‍ය කියලා කියන්නේ. ඒක සීල් හතකට කොටස් කරලා විසර්ජනාවාර හතකට සෙලගස්සලා කොටස් කරලා ලස්සනට තම තමන්ගේ තිබෙන්නා වූ දැනුම අවබෝධය ධර්මඥානෙ සුතමේ ඥානෙ චින්තාමේ ඥානෙ ආධාරයක් උපකාරයක් ලබාගෙන මේ පින්වතුන්ගේ හිතවලට සම්තරම් ප්‍රමාණයකට මේක තේරෙන්න ඇති දැනෙන්න ඇති වැටහෙන්න ඇති කියලා මගේ විශ්වාසය පිළිගැනීම. එහෙම වෙනවා නම් හරි හොඳයි. ඉතින් මේ ලෞත්‍රා බුදුරජාණන් වහන්සේගේ නුවණට নমස්කාර කරන්ට ප ဋ ාණේ ඉගෙන ගන්නට ඉගෙන ගන්නට දැනගන්නට දැනගන්නට තේරුම් ගන්න තේරුම් ගන්නට මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? ඒ සතහාගතයන් වහන්සේගේ ඥාන විලාසය මොකද්ද කියලා බුදුගුණ අනුස්මරණයක් බුද්ධානුස්සති භාවනාවක් කරන්න පුළුවන්. ඒකට මහෝපකාරී වෙන උතුම් වූ වැඩක් තමයි මේ ප ဋ ාණ කතදී. ඒක නිසා අපේ පින්වතුන් අවුරුදු ගාණක් තිස්සේ මේ දක්වාම ඒ උතුම් භාග්ය, ඒ උතුම් ධර්ම භාග්ය, ඒ උතුම් ධර්ම වාසනාව ලබාගෙන තිබෙනවා. අපේ ශරීරය හැම එක්කෙනාගේම ශරීරය දැන් ඇදී පැදී ඇදවි වකුටු වී එහෙට මෙහෙට විරාපත් වෙවි කැඩීම් බිඳීම් වලට ලං වෙවි තමයි මේක යන්නේ කොයියම් හරි දවසක මේ බණ අහපු සහ කියපු අපි හැම එක්කෙනාගේම ශරීර මේ විදිහට නොතිබෙන தത്വයට නොපවනතර தത്വයටපත් වෙනවා. එක්කෝ සමහර අයගේ ශරීරය පොළවට ක්‍රමානුකූලව මාස ගාණක් තිස්සේම දිග දිගා ගිහිල්ලා එක්කාසු වෙලා යයි. එහෙම නැත්නම් කයක එකහමාරක විතර කාලයක් තුළ ගින්දරේ තිබෙනා වූ බලයට යටත් වී වේගින්ම සම්පූර්ණ වෙනස් වෙලා යනවා. එහෙම නැත්නම් මෝදක එහෙම වතුරක සත්‍යයකට අහුනොත් එහෙම ක්‍රමානුකූලව පැය කීපයක් හරි සති කීපයක් ඇතුළත විනාශ වෙලා යයි. මෙන්න මේ විදිහට මේ ශරීරය දිඳිලා විනාශ වෙලා කුණු වෙලා සටහන මේ පාට උස මහත ඔක්කොම ටික නැති වෙලා විනාශ වෙලා යනවා. හැබැයි මේ අපි අද මේ බණ අහනකොට ධර්මයේ අහනකොට හිත හිතනකොට මේ ප ဋ ාණ ධර්ම රංචුවට එහෙම නැත්නම් මේ විසර්ජනා වාර පීලියට ගිහිල්ලා හැම එක්කිනාගේම හිත එක මට්ටමක එක සමානව නැති වුණත් පුළුවන් විදියට පුළුවන් විදියට නිකන් ગાට ગાට වගේ හරි ගිහිල්ලා මේ කියන විසර්ජනා වාර වලින් කියලා දෙන චිත්තචෛතසික ඒ කොට්ටාස වලට ගිහිල්ලා පොඩ්ඩක් හිත ඒකේ හප්පලා නුවණින් වද්දලා නුවණින් හප්පලා කරුණු ඇතුව තේරුම් ගන්නට උත්සාහ කිරීමේදී ඒ ක්‍රියාව තුළ ලබාගත් නාම ධර්මවල බලය කුසල ධර්මයක් හැටියට ගත්තොත් මහා ආනුභාව සම්පන්නයි මේ ශරීරය වගේ නෙවෙයි. නොපෙනෙන හිතේ බලය මහා ආනුභාව සම්පන්නයි. පෙනෙන රූපයට වඩා. ඒක නිසා මේ ශරීරය කවදා හරි අපි දවසක දාලා ගියත් අපිට නැති වුණත් කැඩලා බින්ලා කැපිලා කිట్లా විනාශ වෙලා ගියත් මේ හිතින් ගොඩනගාගත්ත ඒ වගේම මේ හිතේ දියුණු කරගත්ත මේ හිතින් ස්පර්ශ කරපු මේ ධර්ම වල ආනුභාවය කියලා නිමක් කරන්න බෑ. ඇත්ත වශයෙන්ම අපි මේ කරන්නේ අපේ හිතවල දේශනා කිරීම වශයෙන් හෝ ඇසීම් වශයෙන් හෝ ආර්යයන් වහන්සේලාගේ හිතවලින් දැකපු දේශනා කරපු ධර්ම අපේ හිතවල ගාවා ගැනීමක් මේ කරන්නේ. අපේ හිත තවරා ගැනීමක්, ගාවා ගැනීමක්. ඒ වගේ ඒ හිතවලට අතුල්ලා ගැනීමක් මේ කරන්නේ. ඒක නිසා මේ ධර්ම මෙනෙහි කරනකොට ඒ ධර්මවල තිබෙන ආනුභාවය අපේ හිතවල තැවරෙනවා. අපේ හිතවල ගෑවෙනවා. අපේ හිතවල ඒවා ස්පර්ශ වෙලා අපි කවදා හරි දවසක නැති වෙනකොට කුණු ශරීරයේ බිඳලා ගියත් ධර්ම මානසිකාරයේ තුලින් හැඩවෙච්ච පාට වෙච්ච ධර්ම ශක්තිය තැවරිච්ච හිත එක අපි උන්වහන්සේලා ගිය තැනට යනවා. ආන්න ඒ භාග්ය ඒ වාසනාව ඒ කුසල ශක්තිය අපිට තියෙනවා. ඒක තමයි අද අපි මේ ඉන්ද්‍රියපත්‍ය කතා කිරීම තුලිමුත් සිද්ධ කරගත්තේ. මේ වාසනාව හැම කෙනාටම ලැබෙන්නේ ඒක නිසා මේ පින්වතුන් හැම දිනම සන්තෝෂ වෙන්න ඉතාමත් හොඳ වටිනා අවස්ථාවක් උදාපත් කරගත්තා මේ ධර්මයේ ඇසීමෙන් හිතීමෙන් මෙනෙහි කිරීම උපදවාගත් කුසල බලය තථාගතයන් වහන්සේගේ උතුම් ਸਰවචතා ඥානානුභාව බලයෙන් මේ ප ဋ ාණ දේශනාවේ අනුභාව බලයෙන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ උතුම් ඥානානුභාව බලයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ බලයෙන් එදා ඉඳලා මේ දක්වාම ධර්මයේ රැකගෙන ආරක්ෂා කරගෙන පැමිණියාව මහා ආර්ය ශ්‍රාවක ස්වාමින් වහන්සේලාගේ ආනුභාව බලයෙන් හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිවෙනින් සැනසෙන්න නිවනින් නිවී යන්ට නිවනින් නිවී යන්ට ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තිරුවන් සරණයි සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං ඔබ වහන්සේට හොඳයි එහෙමනම් මම ඊටවත්ම ගෞරවයෙන් කල්‍යාණ මිත්‍රෙන්ගෙන් ඉල්ලා සිටිනවා අද කරපු දේශනාවත් එහෙම නැත්නම් පසුගිය සතියේ කරපු දේශනාවත් සම්බන්ධයෙන් යම් කිසි තැනක් තියෙනවා නම් තවදුරටත් පැහැදිලි කරගන්න ඒකට මේක අවස්ථාව කරගන්න තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි අනිත් ප්‍රශ්න සූදානම් කරගන්නකම් මම යම්කිසි ප්‍රශ්නයක් අහන්න කැමතියි. ස්වාමීන් වහන්සේ මෙතන ජීවිත, චිත්ත, වේදනා, සද්ධා, විරිය, සති, ඒකාග්‍රතා, ප්‍රඥා කියන නම් වලින් මෙතන අඳුනලා තියෙන්නේ මේ ප්‍රතිවන ධර්මයන්. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් හැටියට තමයි ප්‍රති වෙන්නේ කියලා අපි දැන් ඉගෙන ගත්තා. එතෙන්ද ස්වාමීන් වහන්සේ දැන් ජීවිත කියන එක ජීවිත ඉන්ද්‍රිය හැටියටත්, චිත්ත කියන එක මනින්ද්‍රිය හැටියටත් වේදනා කියන එක ආකාර පහකින් අපි ඉගෙනගෙන තියෙනවා. දුක දුක එතකොට සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියලා. එතකොට ඒ පහ අපි වෙනමත් ඉන්ද්‍රිය වශයෙන්ම ශබ්ද නගල කියනවා අපි සුඛින්ද්‍රිය දුකින්ද්‍රිය සෝමනස්සින්ද්‍රිය දෝමනස්සින්ද්‍රිය උපේක්ඛින්ද්‍රිය කියලා. සද්ධාව කියන එකත් සද්දින්ද්‍රිය හැටියට අපි වචනේ භාවිතා කරලා තියෙනවා. ඒකද විරියත් විරි ඉන්ද්‍රිය හැටියටත් සතිය සති කියන චෛත්‍යික සති ඉන්ද්‍රිය හැටියටත් ඒකග්ගතා කියන එක සමාධි ඉන්ද්‍රිය හැටියටත් පඤ්ඤා කියන එක ආකාර හතරකින් පඤ්ඤේන්ද්‍රිය හැටියටත් ඒ වගේම මාර්ග සිත්වල ඵල සිත්වල අපි කියදෙනකොට ගන්නකොට අනඤ්ඤා සංඤ්ඤා සාමීති ඉන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤාතාව ඉන්ද්‍රිය හැටියටත් භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒක සඳහන් කරන්න හිතන ස්වාමීන් වහන්සේ ඒකට මතක තියාගැනීමේ පහසුකුත් ඒ සම්බන්ධයෙන් ඉන්ද්‍රිය ධර්ම මත තියාගන්න හැකියාවකුත් ඒ විදිහට ලැබෙනව නේද කියලා ස්වාමීන් වහන්සේ ඒ ගැන යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඒක හොඳයි මහත්තයා විදිහට ඒ ආවක පින්වතුන්ට, කල්යාණ මිත්‍ර පින්වතුන්ට එහෙම දැනුවත් කරන එක පැහැදිලි කරන එක හරි හොඳයි. ඒ විදිහට හිතේ තියාගන්න එක හොඳයි. අත් වශයෙන් වේදනාව ওই විදිහට තමයි වේදනාව එක විදිහකට තුන් කාණ්ඩයක් කරනවා එක විදිහකට ආකාර පහකට කරනවා හැබැයි ඒ වේදනාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට කොහොම හරි එක්කෝ සැපයෙන් හරි එහෙම නැත්නම් දුකෙන් හරි මොන විදිහකට හරි ආකාරයකට ඒක අනිත් ඒවා යට කරගෙන යන්නට තියෙන නිසා ඒක අර විස්තරයක් කරන්නේ නැතුව මූලික ධර්මයේ විතරක් අරගෙන ඉන්ද්‍රිය ධර්ම හැටියට කියනවා සතියත් සමාධියත් එහෙමයි ඉතින් ওই විදිහට මේ ධර්මයන්ගේ මූල ඇත්ත වශයෙන්ම මේ මේ ඉන්ද්‍රිය පත්‍ය කියනකොට ඒ ඉන්ද්‍රිය මූලික මූල ධර්මයේ අරගෙන අනිත් ඒකට බලපවත්තන ඒක විස්තර කරනවා අර සෝමනස් ඉන්ද්‍රියයි මේකටයි එහෙම කියලා එහෙම වෙනස් කරන්නේ නැතුව ඇත්ත වශයෙන්ම අපි තේරුම් ගන්න ඕනකම තියෙන්නේ සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය කියන ඒවා වේදනාවම ඒ සිත්වල අනිත් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒකම තමයි තියෙන්නේ. ඉතින් හැබැයි අපේ ධර්ම මතකයට යා ගැනීම සඳහා ඔය සූත්‍රානුශාසනෙන් කියලා දෙන්නා වූ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියයි ඉන්ද්‍රිය ධර්මයන් කියන ඒවා ටික හිතේ තියාගෙන අතිරේක වශයෙන් තියෙන්නේ ජීවිතින්ද්‍රිය, මනින්ද්‍රිය. ඉතින් ඒ ටික හිත තියාගත්තන් පස්සේ Tamanට පහසුවක් වෙනවා මේ ඉන්ද්‍රිය ධර්ම මොනවද කියලා. ඉතින් හරි හොඳයි. ඉතින් ඒ විදිහට දන්න දන්න අය අහලා තියෙන දැනුමත් තියාගෙන ඉන්න අය ඉතින් අනිත් අයට ඒ විදිහට උදව් කරන එක හරි කල්යාණ මිත්‍ර වශයෙන් පිළිටක් මහත්ය. මොකද තවත් එහෙම ප්‍රශ්න තියෙනවා නම් අපේ පින්වතුන් අහන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් ඒ ජයන්ත මහත්මයා සඳහන් කරපු එකටම සම්බන්ධව දැන් මාර්ගසිත්වල තියෙන ඉන්ද්‍රිය ධර්ම ප්‍රත්‍ය වශයෙන් සඳහන් නොකර යම්කිසි හේතුවක් නිසාද එහෙම නැත්නම් මේ ඒවා ලෝකෝත්තර සිත්වල යෙදෙන නිසා ලෞකික සිත් ගැන සඳහන් කළ නිසාද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සාමිනාංශ තේරුම් ගන්න. ඉන්ද්‍රිය ධර්ම ලෝකෝත්තර සිත්වල තියෙන ඒවාත් ඉන්ද්‍රිය වෙනවා. උපරිමේට දැන් මේ වඩාගෙන යනකොට සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල තිබෙන්නා වූ ඉන්ද්‍රිය ධර්මයි ඒක උපරිමයට ගියාන් පස්සේ තියෙන ඒවායි ඔක්කොම ඔක්කොම ඇතුළත් කරලා තියෙන්නේ. ඒක නිසා තමයි ඒක තේරුම් ගන්න පුළුවන් දැන් අපි මේ ඉන්ද්‍රිය ධර්මයෝ වැඩ කරන්නා වූ තැන් කියලා කියනවනේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම වැඩ කරන තැන් කියලා කිව්වන් පස්සේ මණ්ඩල හතරක් ගන්නවනේ. මණ්ඩල හතරක්. ඒ තමයි කුසල මණ්ඩලය කුසල්සිත 21යි. අකුසල මණ්ඩලය අකුසල් සිත් 12යි. ඊට පස්සේ අව්‍යාකෘත විපාක සිත් මණ්ඩලය එතන 36යි. ඊට පස්සේ ක්‍රියාසිත් 20යි. ඔය කියනා වූ හැම තැනකම ඉන්ද්‍රිය ධර්ම වැඩ කරනවා. හැබැයි ඉතින් ලෞකික චිත්තවල ඉතින් එකම වෙලාවට සමහර ඒවා වැඩ කරනවා. ඉන්ද්‍රිය ධර්ම අඩුපා අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර දැන් බලන්නකෝ මේ තියෙනවනේ ඥාන විප්‍රයුක්ත සිත්. ඥාන විප්‍රයුක්ත සිත්වල ඉතින් ප්‍රඥා ඉන්ද්‍රිය නැහැනේ. එතකොට එකක් අඩු වෙනවනේ. අඩුවෙන් හරි වැඩියෙන් හරි දැන් ඒවා තියෙනවා. එතකොට ලෝකෝත්තර සිතුත් එක තමයි කුසල් සිත් 21 ගන්න. එතකොට ලෝකෝත්තර සිත් ගත්තයන් පස්සේ ඒකේ තියෙනවා මේ විශේෂයෙන්ම මාර්ග සිත්. මාර්ග සිත් වල ඔය වැඩි කරනවා. ඒ කියන්නේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයේ වැඩිගෙන ගිහිල්ලා ඉන්ද්‍රිය වැඩි කරන උපරිමේණයක. ඒක නිසා එතනක් තියෙනවා ඒක. ඊට පස්සේ අර ඉන්ද්‍රිය ධර්ම වැඩ කරන තැන් හැටියට ඉන්ද්‍රිය ධර්මයෝ හැටියට ගන්න දේවල් අතර 22ක් තිබුණාට ස්ත්‍රීන්ද්‍රිය පුරුෂින්ද්‍රිය කියන දේවල් අයින් කළා අනිත් 20 තමයි ඔය ගන්න. ඒ 20 ගන්නකොට ඔය හැම තැනම ඉන්ද්‍රිය ධර්ම ස්වභාවය තියෙනවා. තේරුවන් සරණයි. ප්‍රශ්න තියෙනවා නම් අපේ පින්වතුන් නොමැලිව අහන්න තියෙන අපි මේ ඉස්සර වෙලාම අපිට මේ පින්වතුන්ගෙන් ප්‍රශ්නයක් ඒ වගේම ධර්ම කාරණයක් හැටියට නෙවෙයි. නමුත් මේ අපි මේ ප ဋ ාණ විස්තර කතනය තුල මේවා මේ තේරුම් ගැනීමට මේ කියන දේවල් හිතින් හඳුනා ගැනීමට අපේ පින්වතුන්ට ඒක හඳුනා ගන්න පුළුවන් වුණාද කියන එක අපිට කිව්වොත් ඒක ලොකුම උපකාරයක්. කියන්නේ තමත් වෙලාවට ඔය මොකක් හරි ඔය මේ එහෙම අඩුවක් පාඩුවක් වෙලා තියෙනවා නම් අපිට මේ තවත් පුළුවන් උපරිමයක් කරලා ඉතින් ඔය ඒක තේරුම් ගන්නට හැම එක්කෙනාට උදව්වක් කරන්න බැරි වෙනවක් නැහැ. ඉතින් ඔය අනිත් එක තමයි ඉතින් ඔය මොකක් හරි දැන් අද නම් ගත්ත එක හොද්දයි තවත් මොකක් හරි ඔය තවත් මොකක් හරි හොද්දක් කිට්ටු කරගන්න පුළුවන් මේ එහෙම තියෙනවා නම් ඒකින් හින්දා මේ ඕක ඕක මේ වචන අහලා හරියන්නේ නැහැ. මේ වචන පාඩම් කරන්න පුළුවන්. වචන පාඩම් කරන්න පුළුවන් මන්ත්‍ර වගේ. හැබැයි ඒක නෙවෙයි ඔකේ තියෙන රහස. ඒ වචනයෙන් කියවෙන ධර්මය මොකද්ද? ඒ ධර්මය ක්‍රියාත්මක වෙන තැන මොකද්ද කියන එක තමයි හොඳට තේරුම් ගන්න. ඒ ධර්ම ස්වභාවය මොකද්ද? ඒක කොතනද? දැන් බලන්න කොච්චර ලස්සනට කියලා දෙනවද කියලා මේවා. පුදුම විදිහට හරීම ගෞරවයක් ඇති වෙනවා මේවා පෙළව ගස්සලා පෙළ ගස්සලා ලියලා කියලා තියෙන ඒ ස්වාමීන් වහන්සේලා කෙරේ පුදුම ගෞරවයක් ඇති වෙනවා බලන්න මේ ධර්මය වෙනම කියලා තථාගතයන් වහන්සේගේ ධර්මය මෙන්න මේකයි ධර්මය කියලා වෙනමම ධර්මය හඳුන්වලා දීලා ඊට පස්සේ ඒ ධර්මය වැඩ කරන්නේ මෙන්න මේ ධර්ම ටිකයි කියලා ඊට පස්සේ සම්පූර්ණක ධර්මات එක්ක මිශ්‍ර කළා ඒවා තියෙන තැන හරියස්සලා දීලා ඊට පස්සේ ඒවා වැඩ කරන්නේ මෙන්න මේ මේ ධර්මවල මෙන්න මේ තැන්වල කුසලසිතක වෙනම අකුසලසිතක වෙනම ක්‍රියා විපාක ওই තැන්වල වෙනම කියලා ඒවත් හරියටම හරියට මේ ඉඩකඩම් බෙදන්නා වගේ තැන්වලට බෙදලා පුදුම ලස්සනට තියෙනවා මෙච්චරක් තියෙද්දි මෙච්චරක් තියේදී අපි ඒක හිතාගන්න තේරුම් ගන්න උත්සාහ නොකරනවා කියලා කියන්නේ ඒකත් ඇත්ත වශයෙන්ම සුදුසු නෑ ඒක අගෞරවය. ඒක නිසා මම හරි කැමතියි මේ පින්වතුන්ට මොකක් හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් මේක ලැජ්ජා වෙන්න දෙයක් නෙවෙයි. මේ ඇත්ත වශයෙන්ම මේ අභිධර්ම කතාව සමහරු මේ ඒක තේරුම් ගන්න බෑ කියලා නිකං අව탁සේරු කරලා මේ පැත්තකට දාලා තියෙන්නේ. මේ ඊට පස්සේ ගිහිල්ලා බණ නමින් අහන්නේ වෙන වෙන රට පල් හැලි අහන්නේ. ඒ වගේ බණක් නෑ මොකක්වත් නෑ. මෙච්චර මේ දෙයක් පැහැදිලිව තියෙද්දී ඒවා හිතන්ද උත්සාහ කරන එකම ඒ කුසල ඡන්දේම ඇති. ඒක නිසා මේ පින්වතුන්ට මේක තේරුණාද මේක වැටහෙනවද කියලා අපිට කියනවා නම් ඒකත් හරි වටිනවා. අන්දමයි ස්වාමීන් වහන්සේ මම නම් අපි හොඳයි එහෙනම් අපි පුණ්‍ය අනුමෝදනා කරමු එහෙනම් මේ පින්වත් සෑම සියලු දෙනාම සතුටු වෙන්න සෑම සියලු දෙනාම අවංකවම සතුටු වෙන්න නැවත වතාවක් අපි හැම දිනාටම ඊ타මත්ම හොඳ වටිනා ධර්ම සමයක් උදාපත් කරගන්නට ලැබුණා අපේ පින්වත් ලලිත් දලුවත් මහත්තයා ඒ වගේම ජයන්ත රත්නායක මහත්මයා අපේ පින්තුන් සියලු දෙනාම එක්කාසු වෙලා මේ සකස් කරගත්ත වැඩපිළිවෙලෙන් අදත් එකට කල්යතු දැනුම් දීලා ඒ වගේම සියලු දෙනාටම අරගහලා කතා කරලා එක පෙළකට අරගෙන අපේ ජයන්ත මහත්තයා මේ කෝඩිනේට් වැඩේ සම්බන්ධීකරණ වැඩේ කරා. ඉතින් ඒ සියලු පින් ඉතින් අපේ පින්වත් අලුවත් මහත්මයාට යනවා. ඉතින් ඒ පින්වත් මහත්මයාට මේ උතුම් දහම් වැඩපිළිවෙල ආරම්භ කරගෙන පවත්වාගෙන යෑම තුළින් උපදවාගත් සියලු කුසල් බලයෙන් ධර්මඥානෙ, භාවනාඥානෙ, මානසිකාර ශක්තිය, සිහිය නුවණ යෙදීමේ හැකිය හැකියාව ලැබේවා ඒ ශක්තිය හැම දිනාටම ලැබේවා. දලුවත් මහත්තයාටත් එයින් අපේ ජයන්ත මහත්තයා ඇතුළු මේ සෑම සියලු දෙනාටම මේ උතුම් උදාාරතර ධර්ම බලයෙන් ඥාන බලයෙන් කුසල බලයෙන් මේ වගේ තවත් දිගට මේ දහම් වැඩසටහන පවත්වාගෙන අපි අහලා නැති හිතලා නැති මෙනෙහි කරලා නැති ගාම් ධර්ම ගැඹුරු තැන්වලට ගිහිල්ලා මෙනෙහි කරලා හිතලා අවදි කරගෙන මේ ධර්මයේ ඉගෙනගෙන භාවනාවක් හැටියට වඩාගෙන තේරුම් අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්ම ස්වභාවය තේරුම් අරගෙන අපි හැම දිනාටම සසර දුකින් මිදී නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සරණ කරනවා සාදු සාදු සාදු සාදු සාදු